අමනලගිර සූර්ය රාජ වන්දනාවෙන් අනතුරුව ඔද තෙදවන් ලෙස නැගී සිටී. වැටිබර දන මේ මනරම් දසන නටවා සිත තුටිනි. ඒ නිර්මිස සුවය අපසිද්ධ නිවාසනහලයි. මැදින් පුරපසළොස්වක පොහොදා උදෑසන ධර්මානුශාසනාව විසුරුවා හරිනු ලබන්නේ එම ඓතිහාසික ශ්‍රී පාදස්ථානයේ සිටයි. ඒ සිටින අප නිවේදක ප්‍රින්ස් නිශාන්ත හේරත් උපාලි මාරසිංහ ඔබ දෙපළට මේ දහසට සම්මා සම්බුදු පාපහසින් අතිපාරිශුද්ධත්වයට පත් වුණා වූ ලක්වැසි ලොවැසි බෞද්ධ ජනතාවගේ උතුම් වූ පුණ්‍ය භූමිය ශ්‍රී පාදස්ථානයේ සිට සියලු දෙනාටම තිරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සුදේශීය සේවා සම්බන්ධතා මැදිරියේ සිට අපට ඇරියුම් කළ රම්‍යා ශ්‍රියානි පතිරණ ඔබ ඉපත් කළා විදිහින්. අප මේ මොහොතේ සිටින්නේ මුහුදු මට්ටමේ සිට අඩි 7667ක් තරම් වූ උස් ස්ථානයක පිහිටි තුල්ලෝකාග්‍ර අමාමේනී බුදු පියාණන් වහන්සේගේ වම් පාද ලාංඡනය පිහිටුවා වදාළ ශ්‍රී පාදස්ථාන පුණ්‍ය භූමියේ දර්ශනීය ශ්‍රීසල් ධර්මශාලාවේ ඉතා කුඩා බිම් ප්‍රමාණයක් වුවද මේ පින් බිමට දිවයිනේ නන්දිතින් පැමිණෙන අතිවිශාල ප්‍රතිමතුන්ට හිරිහැරයක් පීඩාවක් නොවන අයුරින් මේ පින් බිම සංවිධානය වී තිබෙනවා. ඊයේ හවස් භාගයේ සිට මේ මොහොත දක්වාම අපි දුටුවේ අතිවිශාල පින්නතුන් පිරිසක් මේ පින්බිම වැඳ පුදා ගන්නට එන අයුරින් හිම වලාපටලයෙන් සීතල සුළඟින් මේ පින්බිම වසාගෙන තිබුණත් මේ මොහොතේදී දැඩි හිරුරස් වලින් නැහැවෙනවා උතුම් වූ ශ්‍රී පදස්ථාන පුණ්‍ය භූමිය හැම කෙනෙකුගේම බුද්ධාලම්බන ප්‍රීති හදවතේ ජනිත කරගෙන ශ්‍රීපා කරුණා කරන්නට වාර්ෂික පැමිණෙන පින්නතුන් මේ වර්ෂයේ මෙදින්පුර පසළොස්වක පොහොදා අද ඔවුන්ගේ ශ්‍රද්ධාව සමන් දෙවිතුන් කෙරෙහි දක්වන කරුණාව දයාව ඇතිව ශ්‍රී පාදස්ථානයේ කරුණා කරන්නට පැමිණ ඇති අයුරු දැක බලා ගන්නට පුළුවන්. අද මෙදින්පුර පසළොස්වක පොහොය දවස සාසනික වශයෙන් ඉතා සුවිශේෂී වූ පොහොය දවසක්. විශේෂයෙන් අමාමේනී බුදු පියාණන් වහන්සේ තම ඥාතීන්ට ධර්ම දේශනා කිරීම සඳහා කිඹුල්වත් පුරට වැඩම කළේ අද වන්න උපුර 15 පොහොය දවසකයි. පොහොය දවස පිළිබඳවත් මේ පින්වීම පිළිබඳවත් තව තවත් වැඩිතරතුරු ශ්‍රාවක ඔබට අපේ දේශක ආනන් වහන්සේගෙන් දැනගන්නට ලැබෙනවා ඇති. ධර්ම දේශනාවෙන් අනතුරුව මේ ධර්ම දේශනාව ඇසුරෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාවටත් ඔබට සහභාගී වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකය කොළඹින් පිටායේ 1 නම් 0.11 2 68යි 24යි 11 දුරකථනයේ ඔස්සේ 9:30 සිට 10:30 දක්වා පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නට අපි ඔබට ආර්දනා කරනවා. අද ශ්‍රීපාදස්ථාන පින්බිමේ සිටින යතිසාල පින්නතුන් සමග ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට සවන් යොමු කර සිටින ඔබටත් අපි ඇරියම් කරනවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. විශේෂයෙන් පින්කම් සංවිධානයේදී ශ්‍රීපාදස්ථාන අධිපති රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙන් කෘත්‍යාධිකාරී කිරියල්ල නැදුන් රාජමහා විහාරාධිපති සම්මහා නිකායේ මල්ලතු පාර්ශවයේ සපරගම උපප්‍රධාන සංඝනායක කීර්තිශ්‍රී ප්‍රඥානන්දහ විදාන අති ගෞරවාර්හ හඳපාන්ගොඩ විමල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයේ ඇතිව ශ්‍රීපාදස්ථානයේ භාරකාර රත්න විද්‍යායතනී සම්මානනීය කර්විනාධිපති ගල්ලෙනගොඩ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දම්පහල සීලානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංවිධායකත්වය ඒ වගේම ශ්‍රී පාදස්ථානයේ කෘත්‍ය අධිකාරී දාපනේ ශ්‍රී ජයසුමනාරාම අධිපති සබරගම් පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද කෝපකන්දේ සුමනතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංවිධායකත්වයට විහාරදායක සභාව කටයුතු සංවිධානය කරමිනුයි මේ පින්කම් පැවැත්වෙන්නේ. පින්බිම වැඩ පුදාගෙන පැමිණෙන සියලු දෙනාටම සියලු පහසුකම් සලසා තිබෙනවා මේ පින්බිම තුල. කිසි දෙකින් අඩුවක් නැහැ. හැම දිනෙකටම සාන්තිය, කරුණාව, සමාධිය උතුරා ගලා හැල් සීපාදස්ථානයේ පින්බිම වටා පරිසරය සුරක්ෂිත කර ගැනීම මේ පින්බිම වැඳ පුදා ගැනීමට පැමිණෙන ඔබේ වගකීමක් බවත් අපි සිහිපත් කළ යුතු තිබෙනවා. පරිසරයට ආදරය කරන පින්බිමක් පරිසරය සුරකින්නට මේ පින්බිමෙන් ලැබෙන ආශිර්වාදය සමන්ත කූට පර්වතයට ආරක්ෂා සපයා දෙන සමන්ත විදුන්ගේ ආශිර්වාද රැකවරණය ඔබට ලබා ගන්නට නම් මේ පින්බිම දූෂණය නොකර පරිසරය සුරක්ෂිත කර ගැනීම පින්බිම වෙනපුතා ගන්නා පින්විතුන්ගේ වගකීමක් යුතුයකමක් බවත් අපි සිහිපත් කළ යුතුයි. විශේෂයෙන් සිහිපත් දාස්ථානයේ සිට අපේ ගොවිබිම් සරුසාරවත් කරන්නට මහවැලි කැලණි වලවේ කළුගංගා මේ සිහිපත් දාස්ථාන පීඨා තිබෙන පුණ්‍ය භූමි ස්පර්ශ කරගෙනයි අපේ කෙත්පත් සරුසාර කරන්න ප්‍රමිනෙන්නේ. ඒ නිසා සියල්ල සුරක්ෂිත කරගන්නටත් අපි ඔබට ඇරියුම් කරමින් ආර්දනා කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ මොහොතේදී ධර්මාශ්‍රමයේ වැඩ සිටින්නේ එක්සත් ජර්මන් සමූහාණ්ඩුවේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ සුජී සුරි බෞද්ධ විහාරයේ සහ ජිනීවා බෞද්ධ විහාරයේ අධ්‍යක්ෂ ලෙවනික් බෞද්ධ පදනමේ භාරකාර මිනුවන්ගොඩ යටියන ශ්‍රී සුධර්මාරාමාධිපති සහ සුදර්ශන භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද වල්කොල කල්යාණතිස්ස නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සාදුකාරය පවත්වා අපි පිළිගනිමින් අටසිල් සමාදන්න සිටින පින්නතුන්ට හැර අනික් සියලු දෙනාටම අපි ආරයම් කරනවා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් පන්සිල් සමාදන් වීම සඳහා සාදුකාරය පවත්වා নমස්කාරය කියන විදිහට අවසරයි අපි හැමෝටම.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 සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛ සික්ඛාපදං සමාදියාමි ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුස්සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුස්සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගච්ඡාමි රාමේර මජ්ජප්මා දස්සානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමෝදස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචිරිත්තං විධවා හුරං වා සජ්ජේසු ආයං රත්නං පනිතං නනෝ සමං අත්තේ සතරතේන ඉදම්පි බුද්දේ රත්නං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සදාවතනි ධර්ම ශ්‍රවණය සඳහා සහ ධර්ම සාකච්ඡාව සඳහා කරුණාවෙන් වැඩම කළ මහා සංඝරත්නයන් අවසරයි පින්නතුනි අද 2011 වර්ෂයේ 15ක පොහොය දවසයි. මේ වර්ෂය ලංකා රාජ්‍ය විසින් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ වශයෙන් නම් කරලා තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් සදහවත් ඔබ ශ්‍රද්ධාව මූලික කරගෙන ප්‍රඥාව මූලික කරගෙන ඒ සඳහා පෙළ ගැසෙන්නට කියලා සමතනින්ම ආරාධනා සමතනම දේශනා ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙනවා මේ වර්ෂය විශේෂයෙන්ම 2011 වර්ෂයේ මැයි මාස පුර 15ක පොහොය දවසේ තමයි සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ කරලා 2012 මැයි මාස පුර 15 දවස් දක්වා වර්ෂයක් මුළුල්ලේම සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය වශයෙන් සටහන් කරන්නේ. ඒ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය එසේ සමරන අතර අපි සම්බුද්ධ ජයන්තියත් අපි සමරනවා. ඒ සම්බුද්ධ ජයන්තිය සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උප්පතාත් බුදු වීමත් පිරිනුවම් පෑමත් කියන වචන තුනම ප්‍රධාන මූලික සිදුවීම් තුනම ඒකාබද්ධ කරගෙනයි සම්බුද්ධ ජයන්තිය සමරන්නේ වෙසක් දවසට. ඒ සම්බුද්ධත්ව ජයන්තිය කියන එක අපි වඩා අර්ථකථනය කරලා ඉදිරියට අරගෙන තියෙන්නේ බුදු වීම සිහිපත් කරන්ටයි. මොකද ඉපද උපත්‍යත් පිරිනුවම් පෑමටත් වඩා අපට අවශ්‍ය කරන පණිවිඩය අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පණිවිඩය වැදගත් වෙන්නේ බුදු වීම සම්බන්ධ කරගෙනයි. ඒ වගේම අවුරුදු 2600ක් නෙමේ සම්බුද්ධත්ව ජයන්තියට සම්බුද්ධ ජයන්තියට අවුරුදු 2554 දැන් යන්නේ 55 තමයි ලබන්නේ. ඒ කියන්නේ බුදු වෙලා අවුරුදු 2600ක් ගත වෙනවා උන්වහන්සේ පිරිනුවම් පාපු තැන ඉඳලා තමයි සම්බුද්ධ ජයන්තිය සමරන්නේ. ඒක නිසා තමයි 2555ක් වෙන්නේ. කොහොම නමුත් අපගේ සිංහල මේ රටේ ශ්‍රී ලංකාවේ හෙළදිවයිනේ ඉතිහාසය වෙනස් කරන ප්‍රධාන සාධකයේ බවට මේ 2600 වර්ෂය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්ව වර්ෂය වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකාවට පැමිණිලා එදා මල්යංගන භූමියේදී ධර්මදේශ ප්‍රථම ධර්මදේශනාව පවත්වන්නේ ඒත් අවුරුදු 2600ක තාගත් වෙනවා මේ එනකොට. ඒක නිසා උන්වහන්සේගේ බුදු වීමත් මේ ශ්‍රී ලංකා දෙරණේ ඉතිහාසයේ සමාරම්භයක්. එකම වර්ෂයක් සනිටුවන් වෙන්නේ. එම නිසා අපිට අනිත් රටවලට වඩා අනිකුත් දේශ දේශාන්තර වලට වඩා අනිකුත් වාස්‍යවලට වඩා මේ වාස්‍ය වැදගත් වෙනවා. විශේෂයෙන්ම අද සම්බුද්ධත්ව ජයන්තියට අපි පෙළ ගැසෙන්නට කියලා ගෞරවනීය මහා සංඝරත්නයත් සියලුම ආගමික කොට්ටාසත් විශේෂයෙන්ම ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ රාජ්‍ය අනුග්‍රහයත් ලබා ගන්නේ විශේෂ හේතුවක් ඇසුවයි. අද ලෝකයේ පින්නතුණී 2000 ලබන වෙලාවේ ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ 2000 ලබන වෙලාවේදී මහා මධ්‍යමතාන්තරයක් ගොඩ නැගුණා ලෝක විනාශය 2000 ක්‍රිස්තු වර්ෂ 2000 දී ආරම්භ වෙනවා කියලා. ක්‍රිස්තු වර්ෂ 2000 දී ලෝක විනාශයක් වෙයි කියලා. අද මායා කැලෙන්ඩරයට අනුව දින දර්ශනයට අනුව මේ 2012 වර්ෂයේ මහා විනාශයක් සිද්ධ වෙනවායි කියලා සෑම දිනම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව ඒ මායා දින දර්ශනයට අනුව 2012න් පසු ඒ කැලෙන්ඩරේ දින දර්ශන නැහැ. 2012 වර්ෂයෙන් අවසන් වෙනවා. ඒ නිසා බොහෝ දෙනා අවිශ්වාස කරනවා මේ ලෝකයේ විනාශයක් ඇති වෙලා මිනිස්සු ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මහා විනාශයක් අපිට ඇති වෙයි කියලා. බුදුදහම විශ්වාස කරන බුදුදහම අදහන අපි නම් හැමදාම අපේ ලෝක විනාශය සිද්ධ වෙනවා. ඉපදෙනවා, මැරෙනවා, වයසට යනවා, නාම රූප වෙනස් වෙනවා. මේ ඔක්කොම අපිට ලෝක විනාශය තමයි. අපිට ලෝකය කියලා කියන්නේ නාම රූප ප්‍රපංචයතනේ. ඒක නිසා අපේ ලෝකය නම් හැමතිස්සෙම වෙනස් වෙනවා. අපේ ලෝකය නම් හැමදාම වෙනවා. මිය යනවා. නමුත් සම්මුතියක් වශයෙන් මේ ලෝකයේ විනාශය එදා 2010 2012 2000 වර්ෂයේ සිට මේ 2011 වර්ෂය දක්වාම පුදුම තරම් වෙනස් වීමකට වාජනය වෙලා තියෙනවා. විශාල ගම් වතුර, ගිනි කඳු, නායම් ඕස්ට්‍රේලියාව පැත්තට හරුණාම ගිනි ගන්නවා. ලව්ගිනි ගම් වතුරෙන් විනාශ වෙනවා. ලංකාව පුංචි දිවයිනේ තව දවස් දෙකක් තුනක් සමහර විටක පෞගිය වකවානයේදී මහතද බැසි වැසුණා නම් ලංකාවේ සම්පූර්ණම වාරි මාර්ග ක්‍රමය කඩාකප්පල් වෙලා වැව් ඔක්කොම කැඩිලා ගිහිල්ලා ලංකාවට විශාල විනාශයක් සිද්ධ වෙන්න තිබුණා. විනාශයක් අත්‍තරම සිද්ධ වුණා. ලෝකයේ ගිනි කඳු ගිය අවුරුද්දේ අයිස්ලන්තයේ පිපිරීම ඇති වෙලා මුළු යුරෝපීය ආර්ථික ක්‍රමයේම ටික දවසකට නැවතුණා. ලෝකේ හැමතැනම මේ විදිහට ලොකු විනාශයක් සිද්ධ වෙමින් පවතින වෙලාවක් වෙලා තියෙනවා. මේ පිළිතුරුගේ අවධානය යොමු වී යුතුව තියෙන තමයි. අද ලෝකේ ඊටාම දියුණු වයි සම්මත වෙච්ච ජපානයේ බලාපොරොත්තු නැති විදිහට මහ විශාල විනාශයක් සිද්ධ වෙලා බොහොම ආශ්චර්යයෙන් කතා කරපු ඓශ්වර්යයෙන් කතා කරපු ටෝකිය නගරය අද අතහැරලා මිනිස්සු ඉබාගාතෙහිනේ දුවන්න පටන් අරගෙන තියෙනවා. එක එක රට වලින් ගිහිල්ලා පදිංචි වෙච්ච උදවිය ගුවන් යානා වෙත නැව් වලින් ළඟ රටවල් වලට තම තමන්ගේ රටවල් වලට ආපහු දුවන්න සූදානමක් වෙලා තියෙනවා දැන් එහෙම සිද්ධ වෙමින් පවතිනවා. මේ දියුණුවයි සම්මත රටවල් අද විනාශ වෙමින් පවතිනවා. දුප්පත් පොහොසත් ભેදයක් නැතුව මහ විනාශයක් වෙමින් පවතිනවා පින්නතුනි. අපි මේ විනාශය හැමුවේ අපි සූදානම් වෙන්න ඕන. හෙට දවසේදී අපේ මරණය ආйти උනත් අපිට සමහර විටක තවත් සුනාමියක් ඇවිල්ලා ලංකාව 2004 වර්ෂයේ වගේ මහ විනාශයක් ඇති වුණත් අපි නිර්භයව හිනා වෙලා මේ ජීවිතෙන් සමුගන්න තුමනාචන්න ශක්තිය ධෛර්යය ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් ලබාගෙන ජීවිතෙන් සමුගන්න පුළුවන් නම් අන්න අපි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පෙරගැසුන කියලා අපිට සන්තෝෂෙන්න පුළුවන්. පින්නතුනේ නරක කර්මවලට නරක විපාකත් හොඳ කර්මවලට හොඳ විපාකත් ලැබෙනවනේ. අපි කිසියම් අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ පුණ්‍ය භූමියේ සිට ශ්‍රීපාද මස්තකයේ සිට සමන්තපුර පර්වතයේ සිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද ශ්‍රීපාද ස්පර්ශය විඳිමින් අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම ජපාන රජයටත් ජපානයේ අද බොහෝ පීඩාවට පත්වලා ඉන්න අහිංසක ආශ්‍රණ සෑම දිනකටත් සෞභාග්‍යමත් අනාගතයක් මේ දුකෙන් මිදෙන සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය බුදුගුණ බලයෙන් දෙව්ගුණ බලයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි නමුත් කල්පනා කරන්න ඕන පින්නතුනි මේ සෑම දෙයක්ම සිද්ධ වෙන්න ආකස්මිකව නෙමෙයි බුදුරජාන් වහන්සේගේ ධර්මදේශනාවට අනුව පණිවිඩයට අනුව කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන්නේ නැහැ. මේ අපි කරන කර්මය තමයි පින්නතුනි විපාක වශයෙන් එන්නේ. දැන් ලංකාව සුනාමියකට බදුන් වෙලා විශාල විනාශයක් සිද්ධ වුණේ මුදු සම්බන්ධයෙන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල. මේ වැඩියෙන්ම පින්නතේ වෙලසා වෙළඳ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මිනිස්සුયો සත්ව ඝාතන සිද්ධ කරනවා. වරමර තක්කඩිකම් කරනවා, කාම අපරාධ සිද්ධ කරනවා, බොරුව වංචා සිද්ධ කරනවා. ඒ වගේම සුරාපානය, මද්ද්‍රව්‍ය ආදී දේවල් පංචශීලයේම කඩන පරිසරයක් තමයි ආර්ථික සංවර්ධනයත් එක්ක වර්තමාන මේ මූදු කරේ සිද්ධ වෙමින් පවතින්නේ හෝටල් ආශ්‍රිතව. එම නිසා විපාක විඳිනකොට ඒ ආකාරයෙන්ම තමයි විපාකයට එන්නේ. දැන් ජපානයේ සම්බන්ධයෙන් වුණත් අපි හිතන්න ඕන අපි මේ කර්ම වලින් වළකින්න ඕන. මේ මේ පණිවිඩ ඉගෙනගෙන අපේ ජීවිතේ නිකන් අහුම්කන් දීලා සිද්ධියක් වශයෙන් බලලා වැඩක් නැහැ. අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න ඕන. මේ ජපන් ජාතිකයෝ පින්නතුනේ හරි අහිංසක හොඳ නිර්භීත ජාතියක් තමයි ඇත්ත. නමුත් ඒගොල්ලන් උනත් අද කම්පා වෙනවා. දෙවනි ලෝක යුද්ධ සමයේදී ඒගොල්ලන් මලවුන් අදහන ආගමක් තියෙන රටක් ජපානයේ කියන බුදුදහමට අමතරව තල්මසුන් 16000ක් තල්මසෙක් කියලා කියන්නේ මූදේ ඉන්න විශාලම සත්වෙක් මහ පොළවේ ඉන්න අලියා ඉගිල්ලෙන සතුන් අතර රාජාලියා ඒ තල්මසුන් 16000ක් මරලා තියෙනවා කියලා ලේඛනගත කරලා තියෙනවා. ඒගොල්ලන් මලවුන් අත පින් දෙනකොට ඒ තල්මසුන් 16000ටත් පින් දෙනවා. මලවුන් සමරන වෙලාවට. ඒ වගේම ජපානය ජීවරයින් අවුරුද්දකට දසලක්ෂයකට වැඩි මෝරුන් මරනවා. ඒ මෝරුන් මරන්නේ මරනවා නෙමෙයි පණ පිටින් අල්ලාගෙන ඒ මෝරුන්ගේ වරල් කපා ගන්නවා. ඒ වරල් කපලා ජපානයේ හොඳ රෙස්ටුරන්ට් වල ආපන ශාලාවල සුප් හදන්න යොදා ගන්නවා. ඒක සුප් භාජනයක් රුපියල් 10 12000ක් වටිනවා. ඒ මෝර වරල් කිලෝවක් රුපියල් ලක්ෂයක් විතර වටිනවා. ඒක නිසා ලක්ෂ ගාණක් දසලක්ෂ ගාණක් වරල්ලු කපලා ඒ සතුන් ආපහු මූදට දානවා. පණ පිටින්. නමුත් ඒගොල්ලන්ට පීනන්න බෑ ඊට පස්සේ. ওই හාල් මැස්සු පොඩි පොඩි මසුන් ඒ සතාව කාලා මරලා දානවා. ඒ වගේ අපි කර්මය ගැනත් හිතන්න ඕන. අපි මූදට අපරාධ කරනකොට මූදෙනුත් අපට අපරාධ සිද්ධ වෙනවා. ඒ වගේම අද කාමයට බර වෙච්ච ලෝකේ ජපානයේ බොහොමත්ම ධනිය අතින් ලෝකයේ දෙවෙනි තැනටපත් වෙලා තිබිච්ච විශාල රාජ්‍යයක්. ටෝකියෝ නගරේ විතරක් මම හිතන්නේ කෝටි 4ක් විතර ජීවත් වෙන බොහෝ ව්‍යාපාරිකයන් ජීවත් වෙන රටක්. ඒ මුදල් කියන කාමභෝගී සුඛෝභෝගී මිනිසෙන් විශ්වාස කරනවා ඒ කන්‍යා ස්ත්‍රීන් සමග සම්භෝගයේ යෙදුනහම ඒගොල්ලන්ට සෞභාග්‍ය උදා වෙනවා කියලා. ඒගොල්ලන් වියට්නාම වගේ අහිංසක රටවලට ඇවිල්ලා ඒ අහිංසක කන්‍යාවන් සමග සම්භෝගයේදීලා තමන්ගේ සෞභාග්‍ය උදා කරන්න බොහොම වේදමාංශ වෙන ජාතියක් තමයි ජපන් ජාතිකයෝ. ඒක නිසා විශේෂයෙන්ම වියට්නාම් ජාතිකයන් මේ වගේ සිද්ධීන් අහලා සන්තෝෂයටපත් වෙනවා ජපානයේ මේ සිද්ධීන් සිද්ධීන් හොඳයි කියලා. අපි මෙතනදී අනුකම්ප කරන්න ඕන. ඔක්කොම එක වගේ නෙමෙයි. කාම්භෝගී මිනිසුන් අතර, කෝටිපති මිනිසුන් අතර අකුසලයට බර පිරිසකුත් ඉන්න අකුසලයට බර පිරිසකුත් ඉන්නවා ලංකාවෙත් ලෝකෙත් කොහෙත් එමයයි. නමුත් පින්නතුනේ පිළිගන්නට උවමනා දෙයක් පංචිල් වගේ දෙයක් උත්තරීතර උතුම් දෙයක් ආරක්ෂා කර ගැනීම තුළ අපට විශේෂයෙන්ම පුළුවන්කම තිබෙනවා අපේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගෙන මේ ලෝකයේ සිදුවෙන බොහෝ ව්‍යසන වලින් මිදෙන්නට. ඒක නිසා ප්‍රඥාවන්තකම දිනු කරනවා නම් පින්නතුනි අපි පළමුවෙන්ම පන්සිල් ටික. බුදුජාන විශ්ේ ලෝකෙ උපදින්න පහළ වෙන්න පෙරත් මිනිස්සුන් පන්සිල් ආරක්ෂා කළා. ඒක ආර්යකාන්ත සීලයක් නෙවෙයි බුදුජාන විශ්ේ ඊටත් එහා ගොස් සබ්බ පාපස්සා කරණම් කියලා දේශනා කළා. සියලුම පව් වලින් මිදෙන්න කියලා. කුසලස්ස උපසම්පදා මෙත්තා කරුණා මුදිතා ආදී හොඳ ගුණ ධර්ම උසස් බ්‍රහ්ම විහරණයකින් යුත් වෙන්න කුසල් දහම් වඩන්ත කියලත් ඒ වගේම හිත මෙච්චල් කරගෙන දපණය කරගෙන හිත පාලනය කරගෙන විදර්ශනා ඥාන මාර්ග ඔස්සේ මේ සංසාර දුකින් ඈතර වෙන්න බුදුජානක වහන්සේ අපිට ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා පින්නතුනේ. එම නිසා අපි ඉගෙන ගන්න ඕන පාඩම් කියනවා ජපානයේ අද විශාල වේදනාවකට පත් වෙලා තියෙන අවස්ථාවේදී ලංකාවේ වගේ අත්දැකීම් ලැබලා විශාල වේදනාවක් විඳපු අවස්ථාවක ලෝකයේ හැම තැනකම අද විශාල විනාශයන් සිද්ධ වෙමින් පවතින වෙලාවක අපි මේ පරිසර දූෂණය පිළිබඳව විශේෂයෙන්ම කල්පනාවට ගන්න ඕන. මේ ගස් සොබද කරලා තියෙන මේ ගස් කොළන් වෘක්ෂ ලතා ආදී කපලා විනාශ කරලා ගංගාවල් විනාශ කරලා කඳු යටි විනාශ කරලා අප විසින් ආරාධනා කරලා මේ විශාල විනාශයන් වලට මඟ පාදාගෙන තියෙනවා. ඒ වගේ සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසෙන මේ සදහවතුන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන බොහෝ දෙනා මේ පරිසර විනාශයෙන් අත් මිදෙන්නට පරිසරයට ද්‍රෝහි නොවෙන්නට පරිසරයට කරදර නොකර පරිසරය හා යාබැදිව පරිසරයත් එක්ක මිත්‍රත්වයෙන් ජීවත් වෙන්න මෙත්තා කියන ගුණය පරිසරයට පුරු කරලා අපි අපේ ජීවිතත් සංවර්ධනය කරගන්නට මහන්සි ගන්න නැත්නම් පොය දවසට ඇවිල්ලා පිටියකට හේත් වෙලා මෙත්තා මෙත්තා කිය කිය ඉතියට අපේ සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ ලෝකයේ සංවර්ධනයක් වෙන්නේ නැහැ ගස් කොළන් ටික කැපේවි මහා සාගතයන් ඒවි ගම් වතුර ඒවි ගිනිදිය ඇති වේවි අද ඒ අනුව ඉක්මනින් අපේ අපේ විනාශයත් ලෝක විනාශයක් සිද්ධ වේවි එදා පින්නතුනි මම මේ අද විශේෂයෙන්ම මේ රතන සූත්‍රය සම්බන්ධ ගාථාවක් මේ පින්නතුන්ට මාස්තුකා කරගත්තේ මේ පණිවිඩය අද වගේම අවුරුදු 2000 ගානකට පෙරත් රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ කියන මේ බය ඊට වඩා අද අමතරව පින්නතුනේ ජල බයත් ගිනි බයත් දෙකත් ඇතිලා තියෙනවා. රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ කියන බය දෙකට අමතරව පස් බයක් හද ඇතිලා තියෙනවා. බය පහක් තියෙනවා. ගම් වතුර වදුර වලින් විනාශ වේගන යනවා. ඒ වගේම ගිනි බිය ඇතිලා තියෙන ගිනි කඳ පුපුරනවා. ඊට අමතරව මනුෂ්‍යයා විසින් විද්‍යාවේ දියුණුව යයි සම්මත කරගෙන විද්‍යාවේ දියුණුවෙන් සමාජයේ අවිද්‍යාව නිසා බුද්ධ ආගමේ උගන්න මූලික අකුසල ධර්ම තමයි ලෝභ දේශ මෝහ කියන්නේ. අපි මෝඩකම විද්‍යාවේ දියුණුවත් එක්ක පටලවාගෙන අවිද්‍යාව පටලවාගෙන පරමාණු න්‍යෂ්ටික බලාගාර හදලා පරමාණු බෝම්බ ඇති කරගෙන ලෝක විනාශයන් සිද්ධ කරනවා. පළමුවෙන්ම ජපානයේට නාගසාකා හිරෝෂිමා නාගසාකි හිරෝෂිමා කියන නගර මේ පරමාණු බෝම්බ වලින් විනාශ කළා. අදත් ඉපදෙන ළමයි, අස්සන්ද ළමයි, කොර අබ්බගාතු අදත් නාගසාකි හිරෝෂිමා ප්‍රදේශයේ උපත්ති ලැබෙනවා. ඉතින් විද්‍යාව හොඳයි. විද්‍යාවෙන් නිර්මාණය කරන දේ හොඳ විදිහට අවිද්‍යාව නැතිව ලෝභ දේශ මොහ වලින් පරිබාහිරව විද්‍යාව යොදා ගන්න පුළුවන් නම් වර්තමානයේ අපිටත් ලෝකයටත් සාමයක් ඇතිව ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒවා වැරදි විදිහට දන්ට කියවත් ලෝක විනාශයන් ඇති වෙනවා. අද බලන්න එදා පරමාණු බෝම්බ නිෂ්පාදනය කරපු පරමාණු බලාගාර නිෂ්පාදනය කරපු ඒ රටවලට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. ජපානයේ බලාපොරොත්තු නැතුව පරමාණු බලාගාර අද පුපුරන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා ඒ ගම් දනව් ඒ නගර අතහැරලා යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ ඌණුසුම දැනෙච්ච සමහර රටවල් විශේෂයෙන්ම වෙනිසුලා වගේ රටවල්, චීන වගේ රටවල් ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා ඒගොල්ලෝ නව අලුතෙන් බලාපොරොත්තු වෙලා තිබිච්ච ගොඩනගන්න ඉදි කරන්න හදපු බලාගාර පවා ඒගොල්ලෝ නවත්තන්න මේ වැඩසටහන් නවත්තන්න ඒගොල්ලෝ මහන්සි වෙලා තියෙනවා. දැනට ලෝකයේ පරමාණු බෝම්බා යෂ්ටික බෝම්බ මේ පොළොව යට අයිස්කන්ධ යට විශාල වශයෙන් තියෙන බව මිනිසුන් කියනවා. ඒවා යම් කිසි දවසකදී මේ උෂ්ණත්වය වැඩි වෙලා මේ අයිස්කන්ධ දිය වෙලා අයිස් තට්ටු දිය වෙලා මේ සූර්ය තාපයත් එක්ක සංවේදී වෙන වෙලාවට මේ බෝම්බ හතර පහක් විපුණුනොත් ඉන්නතින මුළු ලෝකෙම විනාශ වෙනවා. ඒක නිසා 2012 වර්ෂයේදී සමහර විටක අපිට මේ අද වගේ ශ්‍රීපාද කන්ද මුදුනේ ඉඳලත් සමහර විටක ධර්ම දේශනා අහන්න අවස්ථාව සැලසෙන එකක් නැහැ. නමුත් අපි කල්පනා කරමු මිනිසුන් විසින් අවිද්‍යාව මුල් කරගෙන වර්තමාන විද්‍යාව භාවිතා කරන්ට යාම නිසා විශාල වශයෙන් පරිසර දූෂණයන් ඇති වීම නිසා අපිට අවශ්‍යයෙන්ම මේ වගේ අත්දැකීමකට 2012 වසරස් හෝ ඒට ආසන්න දිනයක අපිට මුණ පාන්න සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. එම නිසා වෙනතුනේ විශේෂයෙන්ම අද දවසේදී මම මේ කල්පනා කළේ එදා විශාලා මහා නුවර ඇතිවෙච්ච දුර්භික්ෂයක් වගේමයි අද මේ ලෝකයේ මුළු මුළු ලෝකයේම ඒ දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ සෝග අමනුෂ්‍ය සහ ආහාර පාන නැති එකයි දුර්භික්ෂය කියලා කියන්නේ ඊට අමතරව ජලදිය සහ ගිනිලියක් දෙකත් එකතු වෙලා පහක් වය බවට පත් වෙලා තියෙන වෙලාවක එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී දේශනා කරපු රතන සූත්‍රය අපිට එදාට වඩා අදට උචිතයි කියලා මම විශ්වාස කරනවා. එදාට වඩා අද උචිතයි. එම නිසා උන්වහන්සේ එදා දීපු පණිවිඩය අද අපේ සමාජයේ ඉදිරියට ගෙනල්ලා ඒ රතන සූත්‍රය කියන එක මේ යක්ෂයෝ එලවන්න තියෙන, භූතයෝ පන්නන්න තියෙන 108 වාරක් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා මහා බෙරගෙඩියක් වගේ කරේලා ගන්න තියෙන යන්ත්‍රයක් බවට පත් කරගන්නේ නැතුව. එහෙම නැත්නම් අපලුපද්‍ර වලට දෙහිගෙඩියක් කපලා 108 වාරයක් කයන් වෙලා ගන්න කියලා දෙහිගෙඩි කපලා බලිසොයිල් කරන්නේ නැතුව මේ සූත්‍රයේ තියෙන සාරය අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තොත් අන්න පින්නතුනි සියලු අපල උපද්‍රව අවසන් වෙනවා. එදාට යක්ෂයොත් නැහැ, භූතයොත් නැහැ, කුම්මාණ්ඩයොත් නැහැ. බුදුජාන් වහන්සේ පළමුවෙන්ම මහියංගයේ දෙනකොට ලංකාවේ මිනිස්සු ඉඳලා නැහැ පින්නතුනේ. එදා හිටියයි කියලා කියන්නේ යක්කෝ හිටියයි කියනවා, නයි හිටියයි කියලා කියනවා, දෙවිවරු හිටියයි කියලා කියනවා, අසුරයෝ හිටියයි කියලා කියනවා. කොතනකවත් සටහනක් නැහැ. බුදුරජාණන් වහන්සේ ලංකාවට එන වෙලාවේ මිනිස්සු හිටියයි කියනවා. යක්ෂයෝ හිටියයි කියනවා, නයි හිටියයි කියලා කියනවා. දෙවියෝ හිටියයි කියලා කියනවා. දේවයන්. ගෝත්‍රිකයන් ඔක්කොම මනුෂ්‍ය ගෝත්‍රිකයෙන් ඉඳලා නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ වැඩම කෙරෙවීම වටින්නේ මේ යක්ෂ දේව නාග අසුර කියන මේ හතර වර්ගයම යක්කු ඉඳලා තියෙනවා නයි ඉඳලා තියෙනවා අසුරෝ ඉඳලා තියෙනවා දේව ඉඳලා තියෙනවා මේ හතර වර්ගයම ඒක රාශී කරලා සිං හෙළදිවයිනට ඇති කරපු එක තමා ඊට වටිනාම පණිවිඩය ඊට වටිනා පණිවිඩය සිව් හෙලයක් මේ හෙළයෝ මේ හෙළ දිවයිනේ හතර වර්ගයක් හිටියා. යක්ෂයෝ, නාගයෝ, දේව, අසුර කියලා. ඒ හතර දෙනා හතර වර්ගෙම එකතු කරලා සිව් හෙළය සිව් කියන්නේ හතර දෙනේ සිංහල භාෂාවෙන් හෙළ කියලා කියන්නේ හෙළ දිවයිනේ සිටිය නිසා සිව් හෙළය සිංහලයේ බාටපත් වුණා. ඒ සිව් හෙළයේ තමයි මිනිස්සුෝ බිහි වෙන්නේ. මිනිහෙක් කියලා උපදින එක පින්නතුනේ අමාරු වැඩක් නෙමෙයි. මිනිහෙක් කියලා උපදින අපේ බුදු ගුණ අලංකාරය තියෙනා වගේ බොහොම අමාරු කාරණාවක් නෙමෙයි මිනිහෙක් කියලා උපදිනවා කියන එක. මිනිස් අද මිනිස් වෙලා උපදින එක අමාරු නම් මේ තරම් උප්පත්ති පාලන ක්‍රම පාවිච්චි කරන්න ඕන නැහැ. අද චීනයේ යුද්ධයෙන් පස්සේ 1949 පස්සේ <clears throat> දරුවන් 10 දෙනෙක් බිහි කරන මෑණි කෙනෙකුට ජීර මාතා කියලා පදක්කමක් දුන්නා. අද චීනයේ සිද්ධ වෙලා තියෙනවා එක ළමයයි එක පවුලකට ඇති කරගන්න පුළුවන්. පළවෙනි ළමයා පිරිමි ළමයෙක් වුණොත් පළමුවේ උපදින විවාහයෙන් පස්සේ උපදින පළවෙනි ළමයා කාන් ස්ත්‍රියක් වුණොත් දෙවෙනි ළමයා හදා ගන්න අවසර තියෙනවා. තුන්වෙනි ළමයෙකුට ඉස්කෝලෙත් නැහැ. අද උපත්ති පාන්නේ තරමට කරන්න එකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්කම මිනිහෙක් කියලා උපදින එක අමාරු නෑ කියන එකනේ කියන්නේ. දැන් ලංකාවෙත් එහෙමනේ. මිනිහෙක් වෙලා උපදින එක අමාරු නෑ. බුදුජානනාංශේ කොතනකවත් දේශනා කළා නෑ මිනිහෙක් වෙලා උපදින එක අමාරුයි කියලා. බුදුජානනාංශේ දේශනා කරපු පාළිය හොඳට තේරුම් ගන්න ඕන දුර්ලභංච manussත්තං මිනිස් තමයි අමාරු. මම මිනිහෙක් වෙලා උපදින එක නෙමෙයි මිනිස්කමයි අමාරු. හාමුදුරු කෙනෙක් වෙන එක අමාරුවක් නෑ සිවුර කපලා කොණ්ඩේ කොණ්ඩේ කපලා සිවුරක් දාගන්න එක. හාමුදුරු කමයි අමාරු. පාලකයෙක් වෙන එක අමාරු නෑ. ඔය බොරුවක් කියලා බලය යොදලා පාලකයෙක් වෙන්න පුළුවනේ. නමුත් නියම පාලකයෙක් කෙනෙක් දසරාජ ධර්මයෙන් යුතු පාලකයෙක් වෙනවා කියන එකයි අමාරු. නියම රජෙක් වෙනවයි කියන එක අමාරු. දසරාජ ධර්මයෙන් චක්වති සියනා සූත්‍රයෙන් චක්වති සූත්‍රයෙන් පෙන්වන දසරාජ ධර්මයෙන් උත්තර රජ කෙනෙක් වෙනවයි කියන එක අමාරු. ඒතර manussත්වය කියන එක අපි විග්‍රහ කර ගන්න ඕන. මිනිහෙක් වෙලා උපදිනවා කියන එක නෙමෙයි පින්නතුනේ. ඒතර manussත්වයේ කෙල තියෙන්න ඕන කරන කරුණාව, දයාව, සෙනෙහස, කළගුණ සැලකීම, පව් වලින් බැහැරවීම සමාජයේ මට තියෙන අයිතිවාසිකම් සමදෙනාටම තියනවා කියලා තේරුම් අරගෙන අනුකම්පාවෙන් දයාවෙන් සෑම දිනම සාධාරණයෙන් ජීවත් වෙන්න පුළුවන් එකමුතුවෙන් ජීවත් වෙන්න පුළුවන් ගහක වදා ගන්න නැති තිරිසන් අදහස් වලින් බැහැරව ඉවසීම කියන ගුණය ඉහළටම ගොඩනගා ගැනීම ඉවසීම කියන ගුණය මිනිස්සුන්ට දිනු කරගන්න ඕන කරන අවශ්‍යම තිරිසන් ගාව එක නැහනේ දැන් ලංකාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන වෙලාවේ යක්කු ගාව වේසීම තිබුණේ නැහැ ඒගොල්ලෝ නාගයොත් එක්ක තරම් කරනවා ඒ සත් සත්තු වගේ. ඒක නිසා ඊළඟට ඒගොල්ලන් හැඟීමක් ඇති වුණාම වෛර කිරීම, ගහ ගැනීම, සත්තු පස්සේ ගිහිලා දඩයන් කිරීම, මිනි මරා ගැනීම ආදී නොයෙකුත් අකුසලයන්ට යොමු වෙලා තිබුණා. එම නිසා ඒ ඉවසීම ශාන්ති මානව ධර්ම හය කියලා Hindu කියමනක් තියෙනවනේ. ඉවසීම තමයි මිනිස්කම කියලා කියන්නේ. දැන් බලන්න මේ පින්නතුන් බණහන මේ පින්නතුන් ගාව ඉවසීම තියනවාද කියලා බලන්න. දැන් හොඳට මෙතන නම් ධර්ම ශ්‍රවණය කරනවා. නමුත් මෙතනින් එහාට යනකොට කවකින් හරි කකුල පොඩ්ඩක් පෑගුණොත් එහෙම තැඟපත පොඩ්ඩක් කාගෙන හපුණොත් අර අහව බණ ඔක්කොම ඉවරයි. ඉවසීම ඉවරයි. කොච්චර වනහා ඉඳලා පන්සලෙන් ගිහිල්ලා ගෙදරට ගියාම ලේඩිත් එක්ක ප්‍රශ්න. බෑනත් එක්ක ප්‍රශ්න. ඉවසීම නැහැ. ඒක නිසා අර අහන්න බනවල ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ අර මනුස්සකම තියාගත්තේ නැහැ. නැවතර කර යකාගේ යකාගේ මට්ටමට වැටුණා. තරහා ගියාම කියන්නේ මට යකා විශ්ුණා කියලා. මේ මිනිහා නම් මා නයා වගේ මිනිහෙක් කියලා කියන්නේ. පරිගන්නවත්. එමෙ කියන්නේ. මේ මිනිහා නම් මහ කුණුමැයියෙක් හත පහක් කාටවත් දෙන්නේ නැහැ කියලා ලෝභයෙක් කියලා කියන්නේ. හතර පහෙන් වැඩි කරගන්න බැරි නැටි මෝලෙක් කියලා කියන්නේ මෝඩකමට. එතකොට බුදුදහමේ ප්‍රධානම සතුර තමයි ලෝභ, දේශ, මෝහ කියන සතුර තුන් දෙනා නැති කරගන්න තිබෙනවා. මිනිස්සකම දිනු කරගන්න නම් ලෝභ, දේශ, මෝහ නැති කරගන්න ඒ සඳහා බුදු පියාණන් වහන්සේ අපිට සීල, සමාධි, ප්‍රඥා කියන උතුම් මාර්ගයක් පෙන්වලා දුන්නා. සතර සූත්‍රයෙන් පිරිත් ජීවම් කරගෙන නූලක් ගැට ගහ ගන්න, බෙල්ලෙල්ලා ගත්තට, කොට්ටියට තියාගත්තට මේ ප්‍රශ්නේ දන්න බෑ කියන එක හොඳට මතක තියාගන්න. මේ රතන සූත්‍රය දේශනා කරන්න හේතුව මම පින්නතුන්ට කියලා දෙන්න ඕන. මේ රතන සූත්‍රය කියන එක සම්පූර්ණයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් නෙමෙයි. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළේ මේ රතන සූත්‍රයේ පළවෙනි ගාථා තුන පමණයි. බුද්ධඝෝෂ අටුවාචාර්යන් වහන්සේ කියන පළවෙනි ගාථා පහ පමණයි දේශනා කළේ කියලා. සංඝරාජ හාමුදුරන් විසින් සම්පාදනය කරන ලද මහපිරිත් පොතට අටුවාවක් ලියනවා වන්දතන හාමුදුරන්ගේ ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරන සමහර විටක තුනක් වෙන්නත් පුළුවන් පහක් වෙන්නත් පුළුවන්. ඒ තුනක් හෝ පහක් ප්‍රශ්නයක් නෑ. මේක අවශ්‍ය කරුණු ටික විතරක් අපි අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තොත් බුදුහාමර දේශනා කළාද නැද්ද කියන එකවත් අපිට වටින්නේ නෑ. මේ කියන කාරණා වටිනවා නම් අපි අපේ ජීවිතවලට සම්බන්ධ කරගමු කියන යෝජනාව උන්වහන්සේ ඉදිරිපත් කරනවා. මේ විශාලා මානවර මා විශ්වාස කරන විදිහට මේ ප්‍රශ්නේ ඇති වෙන්න පින්නතුනේ යුද්ධයක් නිසා. විශාල මහනුවර හන්දියේම අනුකම්පාවෙන් දයාවෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙච්ච රජවරු 7700 හත් දෙනෙක් පාලනය කරපු ධන ගෝත්‍රික රාජ්‍යයක් තිබිච්ච හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ වලින් සුරක්ෂිත වුණු රාජ්‍යයක් ලිච්ඡවි රාජ්‍ය කියන එක විශාලා මහනුවර කියන එක. ඒතකොට විශාලා මහනුවර මේ සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන පිරිස නැති කරලා මේ රට අල්ල ගන්න ඕන කියලා අජාසත් රජුරන්ට හිතෙනවා. අජාසත් රජුරෝ කුමන්ත්‍රණයක් කරලා මේ මිනිස්සු අතර වේගයක් ඇති කරනවා. රට මිනිසුන්ගේ අර ඒකමතික්‍රම දෙකට බෙදලා පස්සේ හමුදාව යවලා ඒ රටේ ඉන්න සමාජ හිතවත් පිරිසත් එක්ක එකතු වෙලා මහ විනාශයක් සිද්ධ කරනවා. දන්නවනේ යුද්ධයක් වුණාම මොකද වෙන්නේ කියලා. ගෙවල් දොරවල් ගිනි තියනවා. වාරි මාර්ග ක්‍රම ඔක්කොම අවශ්‍ය කරනවා. කුඹුරු යායවල් වලට ගිනි තියනවා. මිනිස්සුන්ව මරනවා, සත්තුන්ව මරනවා. මිනී තැන් තැන් වල දකින්න හම්බ වෙනවා. කන්න බොන්න නෑ මිනිස්සුන්ට, ගෙවල් දොරවල් නෑ, ගිනි තියන. අසනීප ලෙඩ දුක් ඇති වෙන්න පටන් ගන්නවා. අන්න යුද්ධකින් පස්සේ තියෙන පරිසරය තමයි විශාලා මානුවර රෝග, අමනුෂ්‍ය දුර්භික්ෂ කියන බය තුන ඇති වෙන්නේ. එහෙම ඇති වුණාම අද වුණත් ඕනමර තියෙනවා. සතුරා පරාජය කරන්න බලවතා විසින් කරන්න පුළුවන් සෑම විනාශයක්ම සිද්ධ කරනවා. දැන් පහුගිය දවස්වල ලංකාවේ ඒ වාරි මාර්ග ක්‍රම විනාශ වුණා. ගෙවල් ගිනි තිබ්බා. මිනිස්සු මැරුණා. අසනීප හැදුණා. කොලරාව පාචනය ඇති වුණා. යුද්ධකින් පස්සේ ඇති වෙන දේවල්. මේ නැති වුණාම ඒ යුද්ධයත් එක්ක සම්බන්ධ වෙනා යුද්ධයකට පස්සෙත් වගේ දුර්භික්ෂ බය ඇති වෙලා යනවා කොහොම. ඇති වෙනකොට මෙතනදී ඉන්න දැන් අජාසත් රජතුමා සමග සහ විශාලා මහනුවර උගතුන් කල්පනා කළා දැන් මේ ප්‍රශ්නේ නැති කරගන්නේ අපි කොහොමද? කාගෙන්ද උපදෙස් ගන්නෙ? දැන් අද නම් අපි ප්‍රශ්නයක් ඇති වුණාම යුරෝපයෙන් උපදෙස් ගන්නෙ, වෙනත් රටකින් උපදෙස් ගන්නෙ, ආසියාවේ රටකින් උපදෙස් ගන්නෙ කියලා අපි කල්පනා කරනවා නැත්නම් ඒ රට තුලින් අපි උපදෙස් ගන්නවාද කියලා අපි කල්පනා කරනවා. නමුත් එදා හිටපු විද්වත් මණ්ඩලයේ තීරණය කළා සමහර අය කිව්වා අපි පූර්ණ කශ්‍යපයෙන් අජිත කේසගම්බලගෙන් නිගණ්ඨ නාථපුත්‍රයට එන්න කියමු. ඉතින් සියදේවිය ආධානායට එන්න කියමු, විසුඳේවිය ආධානායට එන්න කියමු. ඒගොල්ලන්ගේ උපදේශ ගමු කියන විවිධ යෝජනා ඉදිරිපත් කළා. නමුත් උතරින්ද බුද්ධිමත්ව පිරිස කල්පනා කළා නැහැ. එහෙම නෙමෙයි. මේ සිද්ධාර්ථ ගෞතමයන් රජකම අතහැරලා සියලුම ගෙවල් දරවල් අතහැරලා විමුක්තිකාමීන් පුද්ගලෙක් සත්‍ය හොයාගත්ත පුද්ගලෙක්. උන්වහන්සේ කතා කරන දේ සත්‍යයි. උන්වහන්සේ උසස් ප්‍රඥාවක් දී යුක්ත මිනිස්සෙක්. උසස් ආශ්චර්යමත් මිනිස්සෙක්. ඒක නිසා අපි බුදුහාමුදුරන්ට එන්න කියමු කියලා. බුදුහාමුදුරන්ට එන්න කියමු කියලා ආරාධනා කළා බුදු පියාණන් වහන්සේට විශාලා මහනුවරට වඩින්න කියලා. මේ වඩන ගමන ඉත ආශ්චර්යමත්. උන්වහන්සේ එනකොට දද පතාක, පොඩිවැල්, තොරන්, ලස්සන වැලි අතුරලා පාරවල් වල දෙපැත්තේ මල් හිටවලා සංගීතය ඉදිරිපත් කරමින් නැටුම් කණ්ඩායම් අද යම්කිසි සභාවකට කෙනෙක් වඩම්මනකොට කැඳවගෙන යනකොට මේ පින්නතුන් දකිනවා බෑන් කණ්ඩායම් පොඩි හේල්සි ආදී ඇතුව එක් වඩම්මගෙන ස්වභාවයක් කැඳවගෙන ස්වභාවයක්. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවට සංගරුවන රජගහනුවර සිට විශාලා මහනුවරට වැඩමපු කතාව හරියම ලස්සනට විස්තර සහිතව කියනවා. ගංගාවෙන් ලස්සන නැවතින් ගංගාව පුතරණය කරනකොට එහා පැත්තට අරගෙන ගිය කතන්දරේ. ඊට පස්සේ උන්වහන්සේ වැඩම කරපු වෙලාවෙ ඉඳලා ලස්සන වැස්සක් දෙවිවරු වස්සලා මුළු නගරයම පිරිසිදු කරලා බොහොම ලස්සන අලංකාරවත් මල්ලු වෙනක් වගේ ඇති කරයි කියලා. මුන් බුදුරජාණන් වහන්සේ දැන් ධර්මදේශනාවල වැඩියා. දැන් මේ මහා සභාවක් තියෙන්නේ. මහා සභාවකට වැඩියෙන් පස්සේදී ප්‍රධාන දැන් අමුත්තා බුදුරජාණන් වහන්සේ. ප්‍රධාන අමුත්ත බුදුරජාණන් වහන්සේ. ප්‍රධාන දේශකයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට දැන් දේශනාව ආරම්භ කරන්න ආරාධනා කරනවා. ආරාධනා කරනකොට උන්වහන්සේ කොහොමද මේ ආරාධනාව දැන් කතාව දේශනාව පටන් ගන්නෙ? දැන් මම ධර්ම දේශනාවක් කරනකොට කිසියම් ආරම්භයක් තියෙනවද? දැන් බුදුචානන්සේ ආරම්භ කරන්නේ කොහොමද? යානීද භූතානි සමාලතානි බුම්මානි වායානි වාන් තලික්කේ සබ්බේව භූතාසමනාවන්තු අතෝපි පක්කච්ච සුනන්තු පාත්තං. ඔය භූතා කියලා කියන්නේ භූතෙන්ද නෙමෙයි අපිට පේන්නේ නැති භූතෙන්ද නෙමෙයි. භූතා කියන වචනේ බුදුචානන්සේ දේශනා කළේ සියලුම සත්වයින්ට ඇහැට පේන නොපෙනෙන සියලුම සත්වයින්ට එදා ඒ මහා සභාවට රැස්වෙච්ච රැසුණු රාජරාජ මහා මාත්‍යාදී සියලුම උපාසක උපාසිකාවන් සියලුම දෙනාට තමයි බුදුරජාණන් වහන්සේ භූතා කියන වචනේ පාවිච්චි කළේ. යානීද භූතානි සමාගතන මෙතන රැස්වලා ඉන්නේ සමජනාගෙන් අවසරයි කියන එකනේ කියන්නේ. මෙතන සත්‍යච සමජනාරම මේ කතා කරන්නේ. භූතානි සමාගතානි බුම්මානි වායානි වාන්තලිකි. අපිට ඇහැස් නොපෙනෙන දස්සල ඉන්න ආකාශයේ ඉන්න සත්‍ය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලන්ට තාමන්ත්‍රණය කළා. සබ්බේ භූත සමන අතෝපි සක්ක යානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තලික්කේ සබ්බේ භූත සුමනාවන්තු. මේ රත්ත්‍ය සෑම දෙනාමයි සංසුම් මනසක් ඇති කරගන්න. නිශ්ශබ්ද වෙන්න කියන එක නෙමෙයි කියන්නේ. කලබල වෙන්න එපා. මොකද ඔක්කොම රැස් වෙච්චාම විවිධ අදහස් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. සමහර අය තරහින් ඉන්න බුදුහාමුදුරාව කියලා. සමහර අය සන්තෝෂයෙන් ඉන්නවා. නමුත් මේ ඔක්කොටම බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා. බුදු පියාණන් වහන්සේ ඉල්ලීම කරනවා සම්දෙනාම සංසුන් මනසකින් යුක්ත වෙන්නකෝ. සබ්බේ භූතා සුමනා භවන්තු සුමනා කියලා කියන යහපත් සංසිඳන මනසකින් ඉන්නකෝ. අතෝපි සක්කච්ච සුනන්තු බාහිතං ඉනිද්දිත්තෙන් ඊට පස්සේ මම මේ කියන දේ අහන්නකෝ. අතෝපි සක්කච්ච සුනන්තු බාහිත මම මේ කියන වචනයට අහුම්කම් දෙන්න. උනාට බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නේද? ඉස්සෙල්ලාම කියනවා බොහොම සංසුන් මනසක් ඇති කරගන්න. දැන් කියනවා මම කියන දේට අහුම්කම් දෙන්න කියලා. මුළු සභාවම නිශ්ශබ්ද කරලා උන්වහන්සේගේ ආධිපත්‍යයට අරක් කරගන්නවා. ආධිපත්‍යයට අරක් කරගන්නවා. ඉනිත් පිටෙන් උන්වහන්සේ කියනවා තස්මාහි භූතා නිසා මේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය දිවාච රත්තෝ චරන්තියේ බලෙන් තස්මාහිනේ රක්ඛත අපමත්තා. දැන් සියලුම පාලකින්ට යම් තැනක සභාවකදී පාලනය කරන අය ඉන්න පාලක සහ පාලිත කියන දෙපක්ෂෙම ඉන්නවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා තස්මායි භූතානි යානිද භූතානි සමාදතානි බුම්මානි වායා නිවාන්තලිකේ සබ්බේ භූතස්මනා භවන්තු අතෝපි සක්කච්ච සනන්ති බායිසං තස්මායි භූතානි නිසා මේත සබ්බේ මෙත්තං කරවත මානසය බජායේ ජීවාච රත්තෝච හරන්තියේ බලෙන්. බලි කියලා කියන්නේ පින්නතුනේ මේ මල පෙරේත කොටක් වගේ බෙදාගෙන ගිහින්න ඔය තුම්මන් හන්දි වල ඔයගොල්ලෝ බණ කියන්න සද්දවසේ ආම්දුරන්ට ආරාධනා කරපුවාම මල පෙරේත කොට දෙන එක නෙමෙයි බලියක් කියලා කියන්නේ. එහෙම නැත්නම් ඔය අපලපද්දල දුරු කරන එක නෙමෙයි. බුදුජාණන් වහන්සේ බලි කියලා වචනේ පාවිච්චි කළේ යුතුයකම් වලටයි. රාජ්‍ය බලි, දේවතා බලි, ඥාති බලි, අතිති බලි, පුබ්බපේත බලි. මැරිච්ච අය වෙනුවෙන් අපි කරන යුතුයකමක් තියෙනවා නම් ඒක පුබ්බපේත වලිය කියනවා. රජවරුන් වෙනුවෙන් අපි ටැක්ස් එකක් ගෙවනවා නම් අයබදු ගෙවනවා නම් ඒක රාජබලිය කියලා කිව්වා. දෙවිවරුන් වෙනුවෙන් පුදු පූජාව කරන දේවතා බලිය කිව්වා. කවුරුද ආගන්තුකයෙක් ගෙදරකට ආපු වෙලාවට කන බොන ටිකක් දෙනවා නම් ඒක ආගන්තුක බලිය කිව්වා. තමන් වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් කරන්න තියෙන යුතුයකමක් තියෙනවා නම් ඒක ඥාති බලිය කියලා කිව්වා. ඒ බලි කියන වචනේත් අර භූතා කියන වචනේ වගේම භූතේන්ට නෙමෙයි බුදුජානනාගේ බෞද්ධ අර්ථකථනය කලේ බුදුජානනාගේ අර්ථකථනය අනුව අවශ්‍යම යුතුයකම් ඉෂ්ට කරන මිනිස්සු. ඒ යුතුයකම් ඉෂ්ට කරන මිනිසෙන්ට ඒ යුතුයකම් ඉෂ්ට කරන ප්‍රජාවක් මේ ඉන්නේ. මේගොල්ලන් මානුෂ්‍යා පජාය දිවාද ඒ මිනිසෙන්ට අනුකම්පා කරන්න කියලා කිව්වා. අනුකම්පා කරන්න මේ නිතර යුතුයකම් ඉෂ්ට කරන මිනිසෙන්ට. තස්මායි භූතා නිසා මේ ද්‍රව්‍ය මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. මෛත්‍රී කරන්න මේ මිනිස් ප්‍රජාවට. දිවාතරච්චෝ තරන්තිය වලින් තස්මායි නේරක්කතපමත ඒක වගේම මේ මිනිසුන් හොඳින් ආරක්ෂා කරගන්න මිනිසුක ආරක්ෂා කරනවා කියන්නේ කියන්නේ මොකද්ද ඒ මිනිසුන්ට ඕන කරන ප්‍රතිරක්ෂාවල් ටික කන්න බොන්න අඳින්න පළඳින්න බෙහෙත් තේ ටික අතිසර සමගිය සමාජානේ ජීවත් වෙන්න උමනා කරන පරිසරය රැස්ත කරන්න ඒ මිනිසුන් ආරක්ෂා කරන්න කියන්නේ ඒකයි මේ පාලකින්ට බුදුජානනාංශය දා දුන්නු උපදේශය ඒකයි ඒ වගේම උන්වහන්සේ තුන්වෙනි ගාථාවට එනවා. දැන් මේ මිනිස්සුන්ගේ හිත තන් ඔක්කොම වරණදෙන බුදුරජාන් වහන්සේ අවශ්‍ය කරන පණිවිඩය දීලා අවශ්‍ය කරන සාකච්ඡාව කළා. උන්වහන්සේ අවශ්‍යම පණිවිඩය දැන් දෙනවා. ඒ පණිවිඩය තමයි මම අද මේ මාතෘකාව වශයෙන් යොදාගත්තේ. යං කිංචි විත්තං ඉදවා හුරං වා සජ්ජේසු ආයන් රතනම් පණීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම් බුද්ධේ රතන පණීතං හේතේන සච්චේන සුවත්‍යෝද. දමු බුදුරජාන් වහන්සේ සත්‍යක්ෂා කරන්න සූදානම් වෙන්නේ. උන්වහන්සේ දැන් කියනවා ඔය මේ මිනිස්සු ඔක්කොම ආරවුල් ඇති කරගෙන තියෙන්නේ ලෝභ දේශ මොහ නිසා රටවල් අල්ලන්න, තනතුරු ලබා ගන්න, මිල මුදල් හොයන්න, ධන සම්පත් හොයන්න ඔක්කොම මේ ලෑස්තිලා ඉන්නේ මොඩකම නිසායි. ලෝකේ ඕවත්තක්ව සම්පත් වශයෙන් බුදු පියාණන් වහන්සේ දකින්න යන්කින්චි විත්තං රතනම් යන්කින්චි විත්තං ඉදවවරන්වා මේ හරි වෙනත් රටක හරි ස්වර්ගයේ හෝ මොකක් හරි සම්පත්තියක් විත්තං කියලා කියේ ධනයට සැපතට මොනවා හරි සම්පත්තියක් තියෙනවා නම් වටිනා සම්පත්තියක් ඒ සම්පත්තිය නනෝ සමන් අත්ති තථාගතේන තථාගතයන්න් වහන්සේ සමාන රත්නයක් වස්තුවක් සම්පතක් ලෝකේ නැහැ මෙතනදී මේ තථාගත කියන වචනේ විනාඩියක් විග්‍රහ කරගන්න ඕන බුදුහාමුදුරන් වහන්සේට බුද්ධ කියන වචනයට පర్యాయ වචනයක් තමයි තථාගත කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ පින්නතුනේ ප්‍රඥාවට කියන නමක්. ඒතකොට තථාගත කියලා කියන්නේ ප්‍රඥාවට. ප්‍රඥාවට කියන නමක්. ප්‍රඥාව හා සමාන වටිනා රත්නයක් වටිනාකමක් ලෝකේ නැහැ. ඒකනේ කියන්නේ නනෝ සමන් අති තථාගතයන් කියලා කිව්වේ ප්‍රඥාව සමාන. එතන ලෝභ දේශ මොහ නැහැ. එතන මුළු ලෝකෙම වටිනාම සම්පත්තිය තමයි ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වීම නිසා තමයි මේ ඔක්කොම ආරවුල් තියෙන්නේ ලෝකේ. නිසා ප්‍රඥාව සමාන වටිනා සම්පත්තියක් ලෝකේ නැහැ. මේ සත්‍ය මේ වටිනා ප්‍රඥාව බුදු පියාණන් වහන්සේ ගාව තියෙනවා. ඒ මේ සත්‍යානුභාවයෙන් මේ පින්නතුන්ට අනේ යහපතක් වේවා කියලා උන්වහන්සේ ආශිර්වාද කරනවා. ආශිර්වාද කළා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මෙන්න මේ ගාථාව කියමින් මේ මගේ පාත්‍රය අරගෙන මේ නුවරට ආශිර්වාද කරන්න පන් ඉදිසු මම පන් ඉතින්න කියලා. ඒ අනුමුළු විශාලා මානවම සුවපත් වෙන බවයි කියන්නේ. ඒක නිසා අද උනත් යුද්ධයක් තිබුණ රටක හරි මේ රෝග අමනුෂ්‍ය දුර්භික්ෂ ගිනිබිය ජයබිය කියන රටවල් වලට අවශ්‍ය දේ පින්නතුනේ මිනිසුන්ගේ ඥානය නැති තමයි ප්‍රඥාව නැති තමයි මිනිස්සු දුර්භාග්‍ය වෙලා අසත් ධර්මයේ රජ කරවලා පරිසරය විනාශ කරගෙන තම විනාශ කරගෙන ආත්මාර්ථකාමීකම නිසා මමත්වයේ දිනු කරගෙන ආත්මාර්ථකාමී දිනු කරගෙන විනාශයකටපත් වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන්නේ මෝහාන්තකාර නිසායි. ඒක නිසා පින්නතුනේ විද්‍යාව බෞද්ධ විද්‍යාව ඉතා වටිනවා. විද්‍යාවදපාදී බුදුරජාණන් වහන්සේට විද්‍යාව උපාදනය වුණේ පින්නතුනේ ලෝභ දේශ මොහ කියන මේ තුන නැති කිරීම තුළින් මාත්‍රකාවක් බුදුරජාණන් වහන්සේ සතන සූත්‍රය හරහා මේ ධර්මය අද දේශනා කළා. එම නිසා මේ පින්නතුන් කල්පනා කරගන්නට ඕමනයි ප්‍රඥාව නිරන්තරයෙන්ම දියුණු කරගන්න නම් සීල සමාධි කියන මේ කාරණා දෙක නිරන්තරයෙන්ම ප්‍රගුණ කරන්න ඕන. සීලය දියුණු කරගන්න ඕන, සමාධිය වඩා ගන්න ඕන. ඒකම උද්‍යව ඥානයේ ඉඳලා විදර්ශනා ඥාන මේ ලෝකේ නාම රූපයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගෙන මමත්වයේ දිනු කරලා මමත්වේ නැති කරලා සක්කාය දිට්ඨිය නැති කරලා සම්මා දිට්ඨිය ඇති කරගෙන අරෂ්ඨාංග මාර්ගෝස්සේ යාම තුල පමණයි පින්නතුනේ අපිට අද තියෙන මේ පස්මහා බය හරි තුම්බය හරි මේ ලෝකේ තියෙන ප්‍රශ්න නැති කරගෙන සමගියෙන් සමාදානයෙන් ප්‍රීතියෙන් සැනසීමෙන් ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය සලසා ගන්න පුළුවන් වෙන්නේ. එම නිසා මේ උතුම් ශ්‍රීපාද මස්තකයේ සිට බුදුජාණන් වහන්සේගේ ශ්‍රීපාද සිරිපතල ආශ්‍රයෙන් ඉඳගෙන මා මේ පින්නතුන්ට අද මේ උතුම් මැදින්පුර පසළොස්වක හෝ දවසේදී ඉල්ලීමක් කරන්නේ සෑම දිනම බුදුජාණන් වහන්සේගේ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය ඔස්සේ ගමන් කරලා දුක් නිවාරණය කර ගැනීමට වේසන ලෙස ධෛර්ය වඩන ලෙසත් වීර්ය වඩන ලෙසත් පවත්වනට දායකත්වය සපයපු විශාල පිරිසක් ඉන්නවා. ඒ පින්නතුන්ගේ මෙලව පරලව වාසනාව උදා වීම සඳහා ප්‍රාර්ථනා සමෘද්ධියම සඳහා අපි පළමුවෙන්ම මේ පින් ඒ උදවියගේ ඒ අභිලාෂයන් අනුව ඒ පින් පමුණවන්න කැමතියි. අද උතුම් මේ ධර්ම දේශනා ප්‍රාර්ථනා සඳහා උඩුනුවර වෙලින්වඩ රංගොඩ කිතුල්ගොල්ලේ අංක 96 තුنين 96 නිවසේ සිට වර්ෂ 17කට පෙර එනම් 1994යි මාර්තු මාස 17 වෙනි දින මිය ගිය සුමනා කරුණාරත්න මැතිණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට පින් දීමට හා ජීවත්ව සිටින එන්.ජී. කරුණාරත්න පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායස පැතීමට දායකත්වයේ දරන දූ පිරිස මේ සඳහා දායකත්වය ලබනවා. ඒ වගේම පන්දුස් නුවර නැගිනහිර කනපොතේ අර පුරාණ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ කෝඳුරුවාපල ගෙදර ශ්‍රී සුනන්ද සුමනා සාරාපිදාන දේවමැදිහත් පත්‍යේ ප්‍රධාන සංඝනාය ස්වාමීන් වහන්සේටත් එම යාරස්ථානයේ ශ්‍රී සංඝමිත්තා සීල භාවනා සමිතියේ නියෝජිත සියලු සමාජික සමාජිකාවන්ට පින්දීමට මේ යාරස්ථානයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාටත් පින්දීම සඳහා සීල භාවනා සමිතියේ සියලු සමාජික සමාජිකාවන්ට සත්‍ය අවබෝධය පිණිස මේ මේ අද දවසේ දායකත්වය දරන්නේ මොරගනේ සම්තතිය ශ්‍රී සංයුනිත්‍රා සීල භාවනා සමිතියයි. ඒ වගේම මාසකට පෙර මියගිය අදට ජන්මදිනයේ යෙදෙන පద్මා කොඩිතුවක්ක මහත්මියටත් වසර 30කට පෙර මියගිය මහගම රොලි පද්මා රණසිංහ මෑණියන්ටත් වසර 20කට පෙර මියගිය මහගම ආරොන් රණසිංහ පියාටත් වර්ෂ 11කට පෙර මියගිය අත්තරගොඩ ගුණසිංහ කොඩිතුවක්ක පියාණන්ටත් අතුළු සියලු ඥාතීන්ට පින් දීමට මෙන්ම ජීවත් වෙන සමට ආශිර්වාද කිරීමට දායකත්වය දරන්නේ අගලවත්ත යකියන රේස්වත්ත අම්පාර අමරපාල කොඩිතුවක්කු මහතාණන් විසිනි. වැලිවේරිය අඹරළුව දකුණු ශ්‍රී නාගපිරිවෙනේ විහාරයට ඉදම් පූජා කළ සියලු පින්වතුන්ටත් සංගමිත්තා කුලගෙන සමිතියේ මියගේ සියලු සමාජික සමාජිකාවන්ටත් සමිතියේ සිටින සියලු දෙනාටත් ආශිර්වාද කිරීම සඳහා දායකත්වයේ දරන්නේ වැලිවේරිය ඇඹරළුව දකුණු නාග පිරිවෙන් න්‍යායස්ථානයේ ශ්‍රී සංගමිතා කුලගෙන සමිතියයි. ඒ වගේම අපවත් විවාදාල සියලු ස්වාමීන් වහන්සේලාට කුලගෙන සමිතියේ නිය කුලගෙන සමිතියේ නියගිය සියලු සමාජික සමාජිකාවන්ටත් විහාරාධිපති පූජ්‍යපාද සයිකාවල ධම්මප්‍රිය ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට සමිතියේ සමාජික සමාජිකාවන්ටත් ආශිර්වාද පිණිස දායකත්වයේ දරන්නේ දෙවලපොළ ශ්‍රී සුදස්සනාරාම විහාරස්ථ පුණ්‍යවර්ධන කුලගෙන සමිතියයි. ඒ වගේම කේපි මිසලින් නෝනා මවත දීර්ඝායස පැතීමට වර්ෂාතකට පෙර මිය ගිය ඩබ්ලිව් ලෑස් සිඤ්ඤෝ පියානන්තත් වර්ෂ 10කට පෙර මිය ගිය කේ දිසටි නෝනා නන්දනියටත් පින්දීමට වර්ෂ 18කට පෙර මිය ගිය ඇලිස් නෝනා උපාසිකාවට පින්දීමටත් දායකත්වය දරන්නේ සහෝදර සහෝදරයන් ඇතුළු ගෝවින්න කොබෝක දෙවිවල රංජනී වැලිකඩ මහත්මිය විසිනි. කාටුඩුව පොල්ගස් ඕවිත සිට මාර්ග තුනකට පෙර මිය ගිය විමලාවතී ජයකොඩි මෑණියන්ටත් පෙබ්‍රවාරි 27 වෙනි දින 94ක් උපන් ජන්මදිනයේ සමරීම සමරන චන්ද්‍රසෝම ජයකොඩි මහතාට සහ චන්ද්‍රිකා ජයකොඩි මහත්මියට ආශිර්වාද ලබා ගැනීමටත් දායකත්වය දරන්නේ පවුලේ සම සමග පොල්ගස් ඕවිත වෑතර හොරණපාර අංක 120 නිවසේ පදිංචි ජයකොඩි ටෙට් සෙන්ටරේ චන්ද්‍රසෝම ජයගොඩි මහතා විසිනි. ඒ වගේම දොරනාගොඩ ශ්‍රී සුමනින් සුමතින්දාරාම පුරාණ රජමහා විහාරස්ථ ශ්‍රී සදානන්ද පිරිවෙනේ ආදිකර්තෘ අපවත් විවදාල පූජ්‍යපාද ගිරිදර ශ්‍රී රතනජෝති ස්වාමීන් වහන්සේටත් කොත්මලේ ශ්‍රී බුදුරක්කිත උපනන්ද නායපාණන් වහන්සේටත් සමුක්කැලේ ශ්‍රී පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේටත් කුරු කොහගම ශ්‍රී ජිනානන්ද නායපාණන් වහන්සේටත් පින් දීමට මේගේ සතර පෙරේ දායක දායකවන්ටත් සමාජික සමාජිකවන්ට පින් දීමට දායකත්වය දරන්නේ උඩුගම්පල දොරණාගොඩ ශ්‍රී සුමන්දින් ධාරාම පුරාණ රජමහා විහාරස්ත ශ්‍රී පුණ්‍ය සම්පාදිකා කුලගණ සමිතියයි. එවැගේම ජනීගම වෙළඳ ව්‍යාපාරික 89 වියේති ඩී.ඒ. මාෂල් අප්පාන් පියාටත් 87 වෙනි වියේ පස් වෙන ඩී.එම්. අනගියාමි මෑණියන්ටත් ආශිර්වාද කිරීමට දායකත්වය දරනවා සියලු දරුවන් සමග කොබේගණේ හල්මිල්ල කොටුව තිලක් වත්තේ ඩී.එල්. ප්‍රමරත්න මහත්මයා. ඒ වගේම 2008 ජූනි මාසේ 25 වෙනි දින හදිසි අනතුරකින් මිය ගිය කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිහානි දියණිය ඇතුළු මියගේ සෑම ඥාතිතුතුන්ට අජරාමර නිවන් ප්‍රාර්ථනා කරමින් දායකත්වය දරන්නේ බපරපාන මැදිපොකුණසේ ධර්ම විද්‍යාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රදාන දායක පිරිස. ඒ වගේ විශේෂයෙන්ම අද මේ පින්කමට දායකත්වය දරනවා කිරියල්ලේ සිට පැමිණිච්ච නිහාල් කිරියල්ලේ මහතා සහ එම මැතිණිය අතුළු පවුලේ සම සහ නිහාල් ජාවාදන මහතා සහ එම මැතිණිය අතුළු පවුලේ සම දෙනා විසින් විශේෂයෙන් තිස්ස ජාවාදන මහතා ඇතුළු සම දෙනාම මෙම පින්කමට දායකත්වය දරනවා. මේ දායකත්ව දැරීමේ මූලික අරමුණ අද වර්තමානයේ ශ්‍රී පාදස්ථානාධිපති නැදුම් රජමහා විහාරාධිපති අතිපූජ්‍ය හඳපාංගොඩ විමලා විධාන නායක හාමුදුරන් වහන්සේට දිගාශ්‍රී සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මියගේ සියලු මියගේ බෞලේ මියගේ සම්දනාට පින් පිණිස විශේෂයෙන්ම ධනේශී ජාවාදන පුංචි තරුණ මාත්‍යාගේ විශේෂ පින් උපන්දිනයක් සමරමින් මෙම අරමුණ සාපත් කර ගැනීම සඳහා ඒ නියල් කියල්ලේ මහතා අද මේ පින්කමේ දායකත්වය දන්න අපි ඒ මහත්මයාටත් ඒ ප්‍රාර්ථනා සමුද කරගෙන ඒ මහත්මයාගේ සහ නිහාජාවාදන පවුලේ සම්දනාගේ ජීවිත වාසනාවන්ත වේවා අපේ හඳපාංගොඩ විමලා විදාන නායක හාමුදුරන් වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ඒ බාරකාර නායක හාමුදුරන් වහන්සේ අපේ ගම්පාල සීලානන්ද හාමුදුරන් වහන්සේටත් මෙම ආයතනයේ කෘත්‍යාධිකාරී වශයෙන් වැඩවසන අපේ සුමන්තිස්ස නායක හාමුදුරන් වහන්සේටත් ඒ අනිකුත් අද දවසේ වැඩම වාසය කරපු මේ සම්බන්ධිත සෑම විසුණු වහන්සේ නමකටත් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනා සමුද කර ගන්නටත් හේතු වාසනා වේවා. මෙම ධර්මයට සම්බන්ධ වෙන ඔබ තමටත් සුන්දුවන් පිහිටෙන් උතුම් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු තං පරං සම්දෙනාට සිරුවන් සරණයි අද මණිපුර 15ක් වූ දවසේ උතුම් වූ ශ්‍රී පාදස්ථානයේ සිට ධර්මානුශාසනාව පැවැත්වුවේ එක්සත් ජර්මන් සමූහාණ්ඩුවේ ප්‍රධාන සංඝනායක ස්විට්සර්ලන්තයේ සුරිචි බෞද්ධ විහාරයේ සහ ජිනීවා බෞද්ධ විහාරයේ අධ්‍යක්ෂ ලෙමිනික් බෞද්ධ පදනමේ බාරකාර මිනුවන්කොට යටියන ශ්‍රී සුධර්මාරාමාධිපති සුදර්ශන භාවනා මධ්‍යස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද වල්පොල කල්යාණතිස්ස නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා සුමන සමන් දෙවියන්ගේ රැකවරණය ආශිර්වාද ලැබේවා යප ප්‍රාර්ථනා කරමින් දේශිකාණන් මහන්සියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදුකාරයක් පවත්වා යලිත් අපි ඔබ හමු වෙනවා තව සුළු මොහොතකින් මෙම ධර්ම දේශනාව ඇසුරින් පැවැත්වෙන ධර්ම සාකච්ඡා අවස්ථාවට ගුණින් සවන් දුන් ඔබටත් අපි ආර්දනා කරනවා දුරකථන අංක 01 1 2 24 11 දුරකථන ඔස්සේ අපේ ධම් සභා මණ්ඩපයට සහභාගී වෙන හැටියට සම්බන්ධ වන්නට. සම්බන්ධ වෙන සුදේශී සේවා සම්බන්ධ සමිතියේ නිවේදක සමග අපි සතු සුළු මොහොතකින් හමු වෙමු ධම් සභා මණ්ඩපයේදී ශ්‍රී පදස්ථානයේ සිට සිල්දාට තිරුවන් සරණයි.